සුඤ්ඤමිදං සංඥාගතං අවිජ්ජාස වේනාති පජානාති තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ දිනවල මුගලන් මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද මොග්ගල්ලාන සංයුත්තේ අන්තර්ගත සූත්‍ර කීපයක් සාකච්ඡා කරමින් යනවා. ඒකේ ඊටාම් වටිනා සූත්‍රයක් තමයි අනිමිත්ත සමාධි සූත්‍රය. ඉතින් ඒ හා සම්බන්ධයෙන් තමයි අපි ටිකක් මේ වෙනකොට සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් එතෙන්දී මුගලන් මහරහතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට මේ පසු කාලීනව රහත් වුණාට පස්සේ මතක් කරනවා මම අනිමිත්ත චේත සමාධිය වඩන්න ඒ කාලෙදි උත්සාහන්ත වුණා මේ කියන්නේ රහත් වෙන්න කලින්. ඉතින් එතකොට මම තේරුම් ගත්තා මෙන්න මේකයි අනිමිත්ත සමාධිය කියන්නේ කියලා. ඒ අනිමිත්ත සමාධි සත්‍යයට හිතපත් කරගන්න ඕනේ. සියලු නිමිති මෙනෙහි නොකර වාසය කරන්න ඕනේ. ඒතර මේ தත්ත්වය මම ඇති කරගෙන ඊට පස්සේ මම උත්සාහන්ත වුණා සියලුම නිමිති මානසිකාර නොකර අනිමිත් සමාධි තත්වයට හිත යොදන්න එහෙම වාසය කරන්න. හැබැයි එහෙම ඉන්නකොට මගේ හිතට විවිධාකාර නිමිති නැවතත් පහළ වෙන්න පටන් ගත්තා. නිමිත්තානුසාරී විඥානං හෝති. මගේ විඥානයේ නැවතත් නිමිති අසුරු කරන தත්වෙට විටින් විටපත් වුණා. ඉතින් ඒ අවස්ථාවේදී භාගවත් බුදුරජාණන් වහන්සේ මා අසලට irdiyeම වැඩම කළා. වැඩම කළා මට උපදෙස් දුන්නා. මොග්ගල්ලාන මොග්ගල්ලාන මා බ්‍රාහමන අනිමිත්තං චේතෝ සමාධින් පමාදෝ. මේ මොගලන් මේ අනිමිත් චේතෝ සමාධිය තුල ප්‍රමාද වෙන්න එපා. මෙතෙන්දී නිමිති ගන්න එපා. මේ తত্ত্বය නිමිති නොගෙන ඊටාම පිරිසුදුව මේ අනිමිත් චේතෝ සමාධිය වඩන්න කියලා මාව උනන්දු කරා මට ඒ වෙච්ච වැරද්ද කියලා දුන්නා. පසු කාලයෙන් මම ඒ අනිමිත් චේතෝ සමාධිය નિවරදිව වැඩුවා. දැන් නිමිති ඇසුරු නොකරන විඥානයක් තනා ගන්න හදා ගන්න මට පුළුවන්කම ලැබුණා. ඉතින් යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ බුදුරජාන් වහන්සේගේ අවවාදය තුල පිහිටලා ඒ අනුව කටයුතු කළා මහා විඥා සහිත ශ්‍රේෂ්ඨ වූ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා කියලා යම්සි කෙනෙක් සඳහන් කරනවා නම් ඒ මං විශේෂයෙන් සඳහන් කරන ලද්දා මට මේ විදිහට බුදුරජාන් වහන්සේ මඟ පෙන්වුවා මම මේ විදිහට කටයුතු කළා අද මම මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා මේ බුදුරජාන් වහන්සේගේ ඒ අවවාදය තුළ පිහිටා කටයුතු කිරීම තුළින් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා කටයුතු කරනවා. ඒකල මේ විදිහට භික්ෂුන් වහන්සේලාට ඒ තමන් වහන්සේගේ ඒ අරහත්ත්වයත් එක පැත්තකින් කියනවා නම් ඒ බුදුරජාන් වහන්සේ පිහිට වෙච්ච ආකාරයත් දේශනා කරනවා. ඒතර මේ අනුවිත හේතු සමාධිය සම්බන්ධයෙන් තමයි අපි මේ දිනවල ටිකක් දුරට සාකච්ඡා කළේ. ඉතින් අපි ගිය වාරේ සාකච්ඡා කළා මේ චේතෝ සමාධිය හට ඇති කරගන්න ආකාරය කෙනෙක් හොඳට අනිත්‍ය සංඥා හොඳට දිනු කරගෙන යනකොට නිමිති ගන්න බැරි වෙලා නිමිති වලින් හිත නිදහස් වෙලා සුළු මොහොතකට හිත නිමිති නොගන්නා තත්වයක් තුලින් නිදහස් වෙන්න පුළුවන්. අනිමිත්ත විමෝක්ෂ මුඛයක් හරහා නැත්නම් නිවන් දොරටුවක් හරහා නිවන් මාර්ගයක් විවෘත වෙන්න පුළුවන්. නමුත් ඒක දිගට දිගට වඩලා වඩලා වඩලා තමයි ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුට්ඨිතාය ಪರಿචිතාය සුසමාරද්ධාය කියලා ධහමේ විස්තර වෙන ආකාරයට ඒ අනිමිත්ත චේතෝ සමාධිය තව වඩලා දියුණු කළා ආසේවනය කළා නැවත නැවත ප්‍රගුණ කළා Taman සන්තක වස්තුවක් යානාවක් බවට පත් කරගෙන තමයි මේක දියුණු කරන්න තියෙන්නේ ඉතින් එහෙම කෙනෙක් දියුණු කරගෙන යනකොට ඒ අනිමිත්ත චේතෝ සමාධි தත්ත්වය Tamanට පහසුවෙන් ගන්න පුළුවන් තත්වයක්. එතෙන්ට හිත පහසුවෙන් යොදන්න පුළුවන් තත්වයක් ඇති වුණා නම් එතන ඒ වගේ මට්ටමක් තමයි දැන් අපි මේ මුගලන් ස්වාමීන් වහන්සේ දෙන ඒ උපදේශයත් එක්ක සාකච්ඡා කරගෙන යන්නේ. ඒතර ඒ මට්ටමේදී අපි ගිය වාරෙත් සාකච්ඡා කළා ඒ මහා වේදල සූත්‍රයේ පැමිණෙන ආකාරයට කොහොමද අනිමිත් සේතු සමාධියකට හිතපත් කරගන්නේ. ඒ සඳහා ඒතර අවස්ථා දෙකක් නැත්නම් කාරණා දෙකක් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා දෙනවා මහා වේදල සූත්‍රයේදී. ද්වේකෝ ආවසෝ පච්චයා නිමිත්තා චේතෝ විමුක්තිය සමාපත්තිය. පැවැත්නේ කාරණා දෙකක් මුල් වෙනවා නිමිත්ත චේතෝ සමාධියකට හිත ගන්න. සබ්බ නිමිත්තානංච අපනසිකාරෝ. කිසිම නිමිත්තක් මනසිකාර කරන්න බෑ. මනසිකාර කිරීම නවත්තන්න ඕනේ. නිමිති නොගෙන ඉන්න ඕනේ. අනිමිත්තායච ධාතුයා මනසිකාරෝ. ඒ වෙනුවට අනිමිත්ත සමාධියට හිත දාන්න. ඒ කියන්නේ මේ මට්ටමේදී අනිමිත් සමාධිය පිළිබඳ හැඟීමක් යම්කිසි අත්දැකීමක් ඒ යෝගාවචරය සතුයි. ඒ කියන්නේ ආයි විපස්සනා කර කර එන ගමනක් නෙමෙයි දැන් අනිමිත් සමාධිය කියන එක දැන් එයා සන්තක කරගෙන තියෙනවා. එයා හිත තුළ හොඳට රෙජිස්ටර් කරගෙන තියෙනවා. හිත තුළ හොඳට ධාරණය කරගෙන තියෙනවා. මතක් කරගන්න පහසුයි. එතෙන්ට හිත දාන්න පුළුවන්. හිත නංවන්න පුළුවන්. ඒ තත්ත්වය හදාගත්තා නම් ඔන්න අනිමිත්ත චේතෝ සමාධිය පවත්වන්න පුළුවන්. ඒ පවත්වන්න තවත් කාරණයක් මුල් වෙනවා. ඒ පුබ්බේච අபிසංඛාරෝ අර කාරණා මුලින් කීප කාරණා දෙකට අමතරව පුබ්බේච අபிසංඛාරෝ කියලා මේ සාරිපුත් සාහනස තුන්වෙනි කාරණාවක් මතක් කරනවා ඒ දිගට ඒකේ පවත්වන්න. මේ කියන්නේ හිතේ යම්කිසි අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ, හිතේ වමනාවක් තියෙන්න ඕනේ, චේතනාවක් තියෙන්න ඕනේ. දැන් මම දිගට මේ සමාධියේ ඉන්නවා, අනිමිත తත්වය තුළ පවත්වනවා කියලා. ඒතර මේ විදිහට යමෙක් අනිමිත්‍ය තේජෝ සමාධිය වඩනවා නම් ඒක එයාට ඊටාව ප්‍රබල කෙලෙස් දුරු කරන මාර්ගයක් බවට පත් වෙනවා. ඉතින් ඒක චූලසන සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ විස්තරාත්මකව දේශනා කරනවා. ඒ කියන්නේ යා දිගටම නිමිති නොගෙන වාසය කරන අනිමිත්ත චේතෝ සමාධිය වඩන්න වඩන්න එයාගේ හිතේ කාමාශ්‍රවය ඉවත් වෙන්න පටන් ගන්නවා. භවආශ්‍රවය ඉවත් වෙන්න පටන් ගන්නවා. අවිජ්ජාශ්‍රවය ඉවත් වෙන්න පටන් ගන්නවා. ඒතර මේ ආශ්‍රව తত্ত্বයන් පවතින නම් හිතේ ප්‍රපංච කෙරෙන්න ඕනේ. හිත දිගට දිගට විතර්ක කරන්න ඕනේ. නමුත් මේ අනිමිත తত্ত্বය තුළ ප්‍රපංච කිරීමක් විතර්ක කිරීමක් ඉවත් කර ගැනීමේ පහසුව තියෙනවා. ඒ හැකියාව මේ අනිමිත සමාධිය තුළ යෝගාචරයට අත්දකින්න ලැබෙනවා. අපි මීට කලිනුත් සාකච්ඡා කරා අර පින්ඩෝල්ලේ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මතක් කරන කාරණාවක් ඒ විවිධාකාර විතර්ක සමනය කරගන්න තියෙන අතිශය වැදගත් ක්‍රමවේදයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ සතර සතිපට්ඨානයන්හි හිත පැවැත්වීම හෝ අනිමිත චේතෝ සමාධියේ හිත පැවැත්වීම. ඒ කියන්නේ අපි මුලදී සතර සතිපට්ඨානයක් වඩලා තමයි ඉතින් එක මේ අනිමිත தත්වයකට හිත ගත්තේ. ඒතොර ඒ සතර සතිපට්ඨානයක් වඩන අවස්ථාවේදී ඒකමත් ලොකු ප්‍රයෝජනයක් වුණා අකුසල විතර්ක වලින් හිත නිදහස් කරගෙන වාසය කරන්න. පස්සේ අනිමිත සමාධියක් උපදව ගත්තට පස්සේ දැන් පුළුවන් ඒ නිමිති නොගන්නා తත්වය තුළ හිත පවත්වමින් එතනට හිත නැවත නැවතපත් කරගනිමින් හිත කෙලසුන්ගෙන් නිදහස් කරගන්න එහෙමත් නැත්නම් අකුසල විතර්කයන්ගෙන් විශේෂයෙන්ම හිත නිදහස් කරගන්න. එතකොට මේ විදිහට යම්සි කෙනෙක් භාවනාවක් වඩනවා නම් ඒක ආර්ය මාර්ගයක් නැත්නම් ආර්ය භූමියකට පත් කරන මාර්ගයක් වශයෙන් විස්තර කෙරෙන තවත් ඉතාම වටිනා සූත්‍රයක් අපිට හම්බ වෙනවා අංගුත්තර නිකායේ සප්තක නිපාතේ ඉතින් ඒහා සම්බන්ධයෙන් අද ටිකක් අපි කරුණු සාකච්ඡා කළමු. මොකද අපි දන්න කාරණා ටිකකුත් ඒ වගේම අපි නොදන්න කාරණා කිහිපයකුත් මෙම සූත්‍රය තුල අන්තර්ගත වෙලා තියෙනවා. එත ඒ කාරණාව ඊටාම මේ ලස්සන સંદર્ભයක් සහිතයි. හරි ලස්සන සිදුවීමක් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනකොට ගිජ්ජකූට පර්වතේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කරනවා. ඉතින් වෙලාවේදී රාත්‍රිය ඉක්මවීමෙන් පස්සේ මේ ඒ ඉජගුට පර්වතය ඒකාලෝක කරගෙන දෙවියෝ දෙදෙනෙක් පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න. එක දෙවි කෙනෙක් කියනවා ස්වාමීනි මේ භික්ෂුණීන් වහන්සේලා යම් පිරිසක් මේ හිත සියලුම කෙලෙසුන්ගෙන් නිදහස් කරගෙන නිවන් අවබෝධ කළා. තවත් දෙවි කෙනෙක් සඳහන් කරනවා මේ ඒ කාරණාවම ස්වාමීන් වහන්සේ තවත් භික්ෂුණීන් වහන්සේලා පිරිසක් හිත සියලු කෙලෙසුන්ගෙන් ඉවත් කරගෙන සව් කෙලෙසුන් නසා අරහත්ත්වයටපත් වුණා. ඉතින් මෙන්න මේ කාරණාව බුදුරජාන් වහන්සේට ආරංචියක් විදිහට ප්‍රකාශ කරනවා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ නිශ්ශබ්ද වෙනවා. ඉතින් එතනින් ඒ අය තේරුම් ගන්නවා බුදුරජාන් වහන්සේ Taman දීපු ඒ ආරංචිය අනුමත කළා කියලා. බුදුරජාන් වහන්සේත් ඒ කාරණාව දන්නවා. ඒක සත්‍යයි කියලා පිළිගත්ත නිසා තමයි නිශ්ශබ්ද වුනේ. කියලා ඒ දෙවිවරු ඊට පස්සේ එතනින්ම අතුරුදහන් වෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ පහුවෙනිදා වික්ෂුන් වහන්සේලාට මේ කාරණාව මතක් කරනවා මහණෙනි පසුගිය දා රාත්‍රියේ මේ මේ ගිජ්ජකුට පර්වතයේ මේ ඒකාලෝක කරගෙන දෙවිවරු දෙදෙනෙක් පැමිණියා. එයා පැමිණිලා මෙන්න මෙහෙම කාරණාවක් මතක් කළා. භික්ෂුණීන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ සියලු කෙලෙසුන් නසා අරහත්ත්වයටපත් වුණා කියන කාරණාව මට ප්‍රකාශ කළා. ඉතින් අය දැනගෙන තිනවා මේ භික්ෂුණීන් වහන්සේලාගේ හිත කෙලසුන්ගෙන් මිදෙන ආකාරය. දැන් මේ විමුක්ත තත්වයක හිත පවතින ආකාරය මේ දෙවියෝ දැනගෙන තියෙනවා. කියලා ඉතින් මේ කාරණාව බුදුරජාන් වහන්සේ භික්ෂුන් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. ඉතින් එතකොට මේ පරිශදයේ ඉන්න වැඩ ඉන්නවා මුගලන් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේට අදහසක් පහළ වෙනවා. මේ බ්‍රහ්මයින් අතර කවුද මේ කෙලෙසුන්ගෙන් හිත නිදහස් වීම සම්බන්ධයෙන් දැනගන්න දක්ෂ. ඒ කියන්නේ මේක හැමෝටම දැනගන්න පුළුවන්ද මේ තව කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන් වුණත් මේ කෙලෙසුන්ගෙන් හිත නිදහස් වීම දැනගන්න පුළුවන්ද කියලා මේක හරියටම දැනගන්න ඕන කියලා උන්වහන්සේට අදහසක් පහළ වෙනවා. ඒතර ඒ මොහොත වෙනකොට මේ භික්ෂුන් වහන්සේලා අතර හිටිය දක්ෂ භික්ෂුන් වහන්සේ නමක් වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේ නමක් වන තිස්ස කියන භික්ෂුන් වහන්සේ අපවත් වෙලා බ්‍රහ්ම ලෝකයක උපත ලැබලා තියෙනවා. සමහර විට මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයක් වෙන්නත් ඇති. ඉතින් එතකොට මේ මුගලන් සාමෙන් වහන්සේ දැනගන්නවා මේ කාරණාවත් මම අර තිස්ස බ්‍රහ්මයා දැන් බ්‍රහ්ම තත්වයකටපත් වෙච්ච තිස්ස බ්‍රහ්මයාව හම්බුණා නම් මට පුළුවන් මේක හොඳට විස්තර සහිතව අහගන්න කියලා අර ඉතා පහසුවෙන් ඒ බ්‍රහ්ම ලෝකයට වැඩම කරනවා. දහමේ විස්තර වෙනවා හරියට නිකන් අර අකුලපු අතක් දිගාරින ඉක්මනකින් ඒ මුගලන් මහතන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ පහළ වුණා කියලා. එතෙන්ට වැඩම කළා, ඉදිරියෙන් වැඩම කළා. වැඩම කළා ඉතින් එතකොට උන්වහන්සේ වැඩම කරන ආකාරය දකින්නවත් අර තිස්ස බ්‍රහ්මයා. ඉතින් එතකොට බොහොම සුහදව කතා කළා. ඔබ වහන්සේගේ පැමිණීම යහපතක් කියලා සලකලා ඉතින් ඒ තිස්ස බ්‍රහ්මයා මුගලන් ස්වාමීන් වහන්සේව පිළිගන්නවා. සතුට ස්වාමීන්ගේ කතාවෙන් පස්සේ දැන් මුගලන් ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ අහනවා. තිස්ස මේ හැමෝටම මේ සියලු බ්‍රහ්මයින්ට මේ හිත කියවන්න පුළුවන්ද? කෙනෙක් රහත් වුණාම නැත්තම් මේ රහත් අරහත් මාර්ගයේ ගමන් කරනකොට ඒක දැනගන්න පුළුවන්ද? ඉතින් එතකොට තිස්ස බ්‍රහ්මයා කියනවා හැමෝටම නම් බෑ සියලු බ්‍රහ්මයින්ට බෑ මේ බ්‍රහ්මයන් අතර ඉන්නවා කොටාස දෙකක් එක කොටස එක කොටසක් ඇවිල්ලා මේ බ්‍රහ්ම සුවය ගැන බ්‍රහ්මයින්ගේ තියෙන ඒ ආධිපත්‍යය ගැන බ්‍රහ්මයින්ට තියෙන ඒ සැපය ගැන ඒ ආඩ්‍ය ගැන බොහෝ සෙයින් සතුට වෙලා ඒකත් එක්කම වාසය කරනවා ඒ තුල තෘප්තිමත් වෙනවා එයින් එහා තියෙන තත්වයක් ගැන එයාට අදහසක් නැහැ හැබැයි තවත් බ්‍රහ්ම පිරිසක් ඉන්නවා ඒ අය මේ දැනට තියෙන මේ බ්‍රහ්ම తত্ত্বය සම්බන්ධයෙන් ඒ තියෙන බ්‍රහ්ම සුවය සම්බන්ධයෙන් සැපය සම්බන්ධයෙන් එහෙම තෘප්තිමත් වීමකට වඩා ඉන් එහාට ගිය නිස්සරණයක් ඉන් එහාට ගිය මිදීමක් නිවනක් පිළිබඳ යම් අවබෝධයක් තියෙනවා. අන්න ඒ අවබෝධය තියෙන පිරිසට තවත් කෙනෙක් ඒ නිවන් මාර්ගයේ ගමන් කරනකොට ආර්ය භූමියකටපත් වෙලා කටයුතු කරනකොට එමත් නැත්නම් රහත් වුනහම ඒ අය සැබවින්ම රහත් වුණ අය එමත් නැත්නම් තම තාම මේ දියුණු කරගෙන යනවා කියලා දැනගැනීමේ හැකියාව තියෙනවා කියලා විස්තරයක් කරනවා. ඊට පස්සේ දැන් මේ තිස්ස බ්‍රහ්මයා විස්තරයක් කරනවා ඒ ආර්යයන් වහන්සේලා සම්බන්ධයෙන්. ඒතර මුලින්ම ඉදිරිපත් කරන්නේ රහතන් වහන්සේලා සම්බන්ධයෙන්. රහතන් වහන්සේලාගේ කොටාස දෙකක් මේ සූත්‍රය තුලදී හොඳින් පෙන්ලා තියෙනවා. එක කොටාසයක් ඉන්නවා උබතෝ භාග විමුක්ත අනිත් කොටාසය පඤ්ඤා විමුක්ත. දැන් මේ දෙකේ වෙනස තමයි දැන් උබතෝ භාග විමුක්ත මහරහතන් වහන්සේ සතුව ඒ සමත විදර්ශනා කියන ආකාර දෙකක කුසලතාවයන් තියෙනවා. සමත භාවනාවේදී උන්වහන්සේ කෙනෙකුට ලබන්න පුළුවන් ඒ අෂ්ට විමෝක්ෂයන් සහිතයි. ඒ කියන්නේ රූපාවචර ධාන, අරූපාවචර ධාන සියල්ල ඊළඟට උන්වහන්සේ සතුයි. ඒ නිසා සංඥා වේදිත නිරෝධය කියන නිරෝධ සමාපත්තියටත් උන්වහන්සේට පහසුවෙන්පත් වෙන්න පුළුවන්. ඒකට ඒ කියන්නේ සමතෙන් ලබා ගන්න පුළුවන් උපරිම මට්ටමේ කුසලතාවයක් ඒ උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේට තියෙනවා. ඒ වගේම උන්වහන්සේ අරහත්ත්වයට පත්ලා තියෙන සියලුම ආශ්‍රවයන් ඡය කළා. නිසා ප්‍රඥාවෙන් ලබා ගන්න තියෙන ඒ උපරිම කානිසංශයත් ලැබලා තියෙනවා. ඒ කියන්නේ ඒ රහතන් වහන්සේ තමයි උපරිම මට්ටමේ රහතන් වහන්සේ නමක්. උපතෝ භාග විමුක්ත රහතන් වහන්සේ නමක්. ඊළඟට තවත් පෙන්නනවා පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ නමක්. ඒතකොට උන්වහන්සේ ප්‍රඥාවෙන් සියලු ආශ්‍රවයන් ඡය කළා හීනාශ්‍රව තත්වයටපත් වෙලා තියෙනවා. හැබැයි අර කලින් රහතන් වහන්සේ වගේ සමත විමෝක්ෂයන් අසුරු කරන්න බෑ. එහෙම හැකියාවක් නැහැ. ඒ අරූප ධාන වේවා. එහෙමත් නැත්නම් දිගට පවත්වා ගන්නා සංඥා වේදද නිරෝධයක් වේවා ඒ වගේ ඒ සමත කුසලතාවයන් උන්වහන්සේ සන්තකව ලකුවට නැහැ ඒ නිසා උන්වහන්සේ පඤ්ඤා විමුක්ත తත්වය තමයි පෙන්වන්නේ. එතකොට මේ ඒ පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ තුබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ හැබැයි මේ දරන්නේ අන්තිම කය. නැවත උත්පත්තියක් නැහැ. ඒ නිසා මේ තිස්ස බ්‍රහ්මයා මතක් කරනවා අයම් මේ ආයස්මා උබතෝ භාග විමුක්තෝ යාවස්ස කායෝ ටස්සති තාව නං දක්ඛින්ත දේව මනුස්සා කායස බේදා නං දක්ඛින්ති දේව මනුස්සාති දැන් මේ රහතන් වහන්සේ ජීවතුන් අතර ඉන්නවා සව් කෙලසුන් නසා අරහත්ත්වයටපත් වෙලා ඉතින් උන්වහන්සේගේ කය දෙවියන් මිනිසුන් දකිනවා හැබැයි උන්වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ උන්වහන්සේ කයවත් දකින්නේ නැහැ ඉතින් ඒ නිසාම උන්වහන්සේ මේ පුජ්‍යල භාවය සමතික්‍රමණය කරපු මට්ටමක තමයි ජීවත් වෙන්නේ. කෙනෙක් පුජ්‍යලයක් වෙලා නෙමෙයි ජීවත් වෙන්නේ. හැබැයි අර කය පවතින නිසා පුජ්‍යලයක් ඉන්නවා කියන හැඟීමක් රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියන හැඟීමක් ඒ උන්වහන්සේගේ කය දිහා බලන අනිත් අයට ඇති වෙනවා. එතකොට මෙන්න මේ කාරණාව මතක් කරනවා මේ තිස්ස බ්‍රහ්මයා. එතකොට මෙන්න මේ ප්‍රඥාව තියෙනවා කියලත් මතක් කරනවා. එතකොට මේ රහතන් වහන්සේ ගැන දන්නවා අර කියන බ්‍රහ්මයෝ. සෞපාදිශේසේවා සෞපාදිශේසයති අනුපාදිශේසේවා අනුපාදිශේසෝති. කියන්නේ කෙලෙස් සහිතවද රහිතවද දැන් තව වැඩ කරන්න තියෙනවද නැද්ද අවසානද මේ සියලු කාරණා මේ රහතන් වහන්සේ සම්බන්ධයෙන් මේ බ්‍රහ්මයාට දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේම පඤ්ඤායමුත්ත සායනාංශය ගැනත් රහතන් වහන්සේ ගැනත් කොයි විදිහෙම දේශනා කරනවා. එතකොට අපිට පොඩ්ඩක් මේ කාරණා කීපයක් ඉතින් මෙතනින්ම මතු කරගන්න පුළුවන්. එතකොට මේ ශාසනය තුල මේ ආර්යයන් වහන්සේලා හා සම්බන්ධ තොරතුරු අන්තර්ගත වෙන තැන් තියෙනවා. එතෙන් දැන් මේ අපි සඳහන් කළේ රහතන් වහන්සේලාගේ අවස්ථා දෙකක්. පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ සහ උබතෝ භාග විමුක්ත මහරහතන් වහන්සේ. හැබැයි ඊට මෙහා ආර්ය භූමියටපත් වෙලා අරහත් මාර්ගයේ ගමන් කරන ආර්යයන් වහන්සේලා කොටාස කීපයක් සඳහන් කරනවා. ඉතින් ඒකේ එක මට්ටමක් තමයි දිට්ටිපත්ත කියලා කියන්නේ. ඉතින් දිට්ඨිපත්ත ආර්යයන් වහන්සේ ප්‍රඥා මූලිකවයි වැඩ වාසය කරන්නේ. එතකොට උන්වහන්සේ සමහර විට සෝතාපන්න ඵල තත්වයටපත් වෙච්ච කෙනෙක්, ඒවත් නැත්නම් සකදාගාමි මාර්ගස්ත කෙනෙක්, සකදාගාමි ඵලස්ත කෙනෙක්, අනාගාමි මාර්ගස්ත කෙනෙක්, අනාගාමි ඵලස්ත කෙනෙක් හෝ අරහත් මාර්ගස්ත කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මේ දිට්ඨිපත්ත කියන වචනයත්, කායසක්ඛී කියන වචනයත්, සද්ධා විමුක්ත කියන වචනයත් පොදුවේ මේ ආරයන් වහන්සේලාට පාවිච්චි කරනවා. හැබැයි මේ අයගේ යම් යම් වෙනස්කම් තියෙනවා. දැන් දික්ටිපත්ත කියන රහත් ආරයන් වහන්සේ ප්‍රඥාව මූලික කරගෙන තමයි ඉදිරියට යන්නේ. ඒ උන්වහන්සේගේ ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්මය තමයි ප්‍රබල. ඒ වගේම ඉන්නවා සද්ධා විමුක්ත කියලා ආරයන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ශ්‍රද්ධා චෛතසිකය එහෙම නැත්නම් ශ්‍රද්ධා ඉන්ද්‍රිය තමයි ප්‍රබල. ඒක ඉදිරියට තියාගෙන තමයි ඉදිරියෙන් ඉදිරියට යන්නේ. ඊළඟට ඉන්නවා කාය සක්කිය කියන ආරයන් වහන්සේ. ඒතර උන්වහන්සේක තියෙන විශේෂත්වය තමයි උන්වහන්සේගේ සමත හැකියාවකුත් තියෙනවා. ඒ කාය සක්කිය කියන ආරයන් වහන්සේ සතු අර අෂ්ට විමෝක්ෂයන් ඇසුරු කිරීමේ හැකියාවක් තියෙනවා. ප්‍රඥාවෙන් අර විදිහට කටයුතුත් කරනවා ඒ වගේමයි අෂ්ට විමෝක්ෂයනුත් ඇසුරු කරනවා. ඒ කියන්නේ සමත විදර්ශනා දෙකම ළඟ තියාගෙන කුසලතා දෙකම පවත්වමින් තමයි උන්වහන්සේ ඉදිරියට යන්නේ. ඒතර ඒ ආරයන් වහන්සේ වෙන්න පුළුවන් ඉදිරියේදී අර උබතෝ භාග විමුක්ත තත්වයකින් අරහත්ත්වයටපත් වෙන්නේ. මොකද ආර්ය භූමියේදීම මේ කියන සමත කුසලතාවයනුත් සහිතයි. ඒ වගේමයි විපස්සනා කුසලතාවයනුත් සහිතයි. ඉතින් අරහත්ත්වයටපත් වුණාට පස්සේ උබතෝ භාග විමුක්ත කියන ඒ සුවිශේෂී හැකියාවන් සතුව උන්වහන්සේට අරහත්ත්වය මුක්ති විඳින්න පුළුවන්. ඒතර මෙන්න මේ වගේ විස්තරයක් අපිට සූත්‍ර පිටකයෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව විස්තරයක් අ මෙතිස්ස බ්‍රහ්මයාත් මුගලන් රහතන් වහන්සේට ඉදිරිපත් කරනවා. අපි ඒක උදාහරණයක් ගමු. දැන් මේ කාය සක්කී කියන ආරයන් වහන්සේ ගැන සඳහන් කරනවා තමේනන්තේ දේවා ඒවම් පජානාති. අයංකෝ ආයස්මා කාය සක්කී මෙන්න මේ තනත්තා දැන් කාය සක්කී මට්ටමේ ඉන්නේ. ඒ ආරණ වහන්සේ ආයස්මා අනුලෝපිකානි සේනාසනානි පරිසේවමානෝ. දැන් මේ හොඳ අපි කියමු සුවසේ වැඩ ඉන්න පුළුවන් යම්කිසි සේනාසනයක් ඇසුරු කළොත්. කල්යාණ මිත්තේ බජමානෝ. උන්වහන්සේට ගැළපෙන උන්වහන්සේ ගමනට උදව් කරන මඟ පෙන්වීම ලබා දෙන යම්සි කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කළොත්. ඉන්ද්‍රියානි සමන සමනානයමානෝ එතකොට ඉන්ද්‍රිය ධර්මයන් හොඳට සුවසේ පවත්වමින් සමබර කරමින් හසුරුවමින් ගියොත් යස්සයත්ථාය කුල්තපුත්තා සම්මදේව අගාරස්ම අනගාරියම් පබ්බජಂತಿ තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියේසාන පරියෝසානං දිත්තේ ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරේ යාති එතකොට මේ විකාරණා ටික මුන්වහන්සේ ඉෂ්ට කර ගත්තොත් මේ ජීවිතේදීම ඒ අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒක තමයි ඒ යම්සි කුල පුත්‍රයෙක් ශ්‍රද්ධාවන්තව පැවිදි වෙලා මේ ශාසනයකට පැමිණිලා බ්‍රහ්මචර්ය ජීවිතයක් වාසය කළා ප්‍රාර්ථනා කරන උතුම් අරහත්ත්වය. ඉතින් ඒක ඉෂ්ට කරගන්න හම්බ වෙනවා අර මේ කායසක්කේ කියන මේ වෙනකොට ආර්ය භූමියකටපත් වෙලා ඉන්න මේ කියන ආර්යයන් වහන්සේ. හැබැයි උන්වහන්සේට මෙන්න මේ තවදුරටත් සහයෝගය ලැබෙන්න ඕනේ. මොනවයින්ද? ප්‍රලෝමිකානි සේනාසනානි පටිසේවමානෝ. එතකොට මේ සුදුසු සෙනසුණක් පරිහරණය කරන්න සුදුසු තැනක් ප්‍රතිරූප වාසයක් තියෙන්න ඕනේ. ඊළඟට කල්යාණ මිත්‍ර ඇසුරක් තියෙන්න ඕනේ. ඊළඟට ඉන්ද්‍රිය ධර්ම සමකර ගැනීමේ සමබර කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ ටික කරගෙන දිගට ප්‍රතිපදාවේ හැසිරුණොත් මේ ජීවිතය තුළදීම අරහත් වෙටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණාවමයි දිගට ඊළඟට දිට්ටිපත්ත ආරයන් වහන්සේ ගැනත් සද්ධා විමුක්ත ආරයන් වහන්සේ ගැනත් ප්‍රකාශ කරන්නේ. ඊළඟට ධම්මානුසාරී ආරයන් වහන්සේ ගැනත් ප්‍රකාශ කරන්නේ. ඉතින් ධම්මානුසාරී මට්ටමත් මෙතන අන්තර්ගත වෙනවා. අර මං කලින් පෙන්නපු උතර මේ රූපසටහනේ සද්ධානුසාරී මට්ටම පෙන්වන්නේ නැහැ. සද්ධානුසාරී කිව්වහම එතකොට තාම සාමාන්‍යයෙන් පෙන්වන්නේ ධම්මානුසාරී කියවම සාමාන්‍යයෙන් පෙන්වන්නේ සෝතාපන්න මට්ටමටපත් වෙලා නැහැ කියන කාරණාව. නමුත් උන්වහන්සේත් නුවණින් යුක්තව කටයුතු කළා. ඉතින් සෝතාපන්න මාර්ගස්ත පලස්ත මට්ටම් වලට එන්න පුළුවන් කියන එක සාමාන්‍යයෙන් විස්තර කරනවා. එතකොට මේ විස්තරේ කරාට පස්සේ ওই විස්තරේ අහගෙන මුගලන් මහරතන් වහන්සේ දැන් නැවතත් වැඩම කරනවා ගිජ්ජකූට පර්වතයට. බුදුරජාන් වහන්සේව සම්මුඛ වෙනවා. බුදුරජාන් වහන්සේට මේ වෙච්ච කතාව සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කරනවා. ස්වාමීනි මට මෙන්න මෙහෙම අදහසක් පහළ වුණා. මම තිස්ස බ්‍රහ්මයා මුණ ගැහෙන්න වැඩම කළා. එතුමා මෙන්න මෙහෙම විස්තරයක් කළා. ඉතින් මේ විස්තරය කළාට පස්සේ බුදුරජාන් වහන්සේ ඊටාම අපූර්ව ප්‍රශ්නයක් අහනවා. නහි පනතේ මොග්ගල්ලාන තිස්සෝ බ්‍රහ්මා සත්තමං අනිමිත්ත විහාරයෙන් පුද්ගලන් දේශේ සීති. මුගලන් මේ තිස්ස බ්‍රහ්මයා කිව්වේ නැද්ද මේ හත්වෙනි අනිමිත්ත විහාරී පුජ්‍යලයා සම්බන්ධයෙන්? එතකොට දැන් මේ වෙනකොට අපි පුජ්‍යලයන් 6 දෙනෙක් කතා කරලා තියෙනවා. උපතෝ භාග විමුක්ත, පඤ්ඤා විමුක්ත, කාය සක්කී, දිට්ඨිප්පත්ත, සද්ධා විමුක්ත, ධම්මානුසාරී. ඒතර 6 දෙනෙක් ගැන මේ තිස්ස බ්‍රහ්මයා දේශනා කරලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අහනවා මොග්ගල්ලානාර හත්වෙනි නිමිත් අනිමිත්ත විහාරී පුජ්‍යලයා සම්බන්ධයෙන් මේ තිස්ස බ්‍රහ්මයා දේශනා කළේ නැද්ද? ඉතින් එතකොට මුගලන් වහන් මුගලන් මහරහතන්සේ ඉක්මනටම ආරාධනා කරනවා බුදුරජාන් වහන්සේට ස්වාමීනි මේ තමයි කාලය මේ තමයි නිවැරදි අවස්ථාව මේ හත්වෙනි අනිමිත්ත විහාරේ මේ පුජ්‍යලයා ගැන දේශනා කරන්න කියලා බුදුරජාන් වහන්සේට ආර්දනා කරාම බුදුරජාන් වහන්සේ ඉතින් මේ වික්ෂුන් වහන්සේලා මිගලන් මහරහතන් වහන්සේටත් ආරාධනා කළා එහෙනම් මේ උපදෙස් දීලා එහෙනම් අහගන්න කියලා ඊළඟට විස්තර කරනවා. ඉදමොග්ගල්ලාන භික්ඛු සමත නිමිත් සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරති. එතකොට ඒ සියලු නිමිති මෙනෙහි නොකර අනිමිත්ත චේතෝ සමාධියකට හිත යොදාගෙන වාසය කරනවා. තමේනන් තේ දේවා එවං ජානාති. එතකොට ඒ ඒ තනත්තාවත් අර දෙවියෝ දන්නවා. ඒ කියන්නේ අර බ්‍රහ්මයෝ දන්නවා මේ අනිමිත්ත විහාරී පුජ්‍යලයා ගැනත්. අයංකෝ ආයස්මා සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරති අප්පේව නාම ආයාම අයමායාස්මා අනුලෝමිකානි සේනාසනානි පටිසේවමානෝ කල්යාණ මිත්තේ භජමානෝ ඉන්ද්‍රියානි සමන්නානයමානෝ යසත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් ප්‍රබ්බජಂತಿ තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දික්ඨේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරෙය්‍යාති ඒතර බුදුරජාණන් වහන්සේ දැන් විස්තර කළා දෙනවා. ඒතර මෙන්න මේ හත්වෙනි අනිමිත්ත විහාරේ පුජ්‍යලයකුත් ඉන්නවා. එයා උත්සාහන්ත වෙනවා නිමිති නොගෙන නිමිති මෙනෙහි නොකර අනිමිත తත්වය තුළ හිත පවත්වමින් දිගට ඉදිරියට කටයුතු කරන්න. ඒතර එයා ගැනත් අර දෙවියෝ දන්නවා. අර බ්‍රහ්මයෝ දන්නවා. මොකද දන්නේ? මෙන්න මේ විදිහේ අනිමිත් සමාධියක් අසුරු කරන මෙන්න මේ පුජ්‍යලෙක් ඉන්නවා. එයාටත් අර වගේ සුදුසු ප්‍රදේශයක සුදුසු සේනාසනයක ඇසුරු කරන්න ලැබුණොත් ඒ පහසුකම් ටික ලැබුණොත් ඒ වගේමයි කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබුණොත් ඉන්ද්‍රිය සමතාවයක් පවත්වන්න එයා දිගට උත්සාහවන්ත වුණොත් එයාට මේ ජීවිතය තුළදීම සියලු කෙලෙසුන් නැසලා අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියන මෙන්න මේ කාරණාව මේ දෙවියෝ දන්නවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට අපිට මේ සූත්‍රය තුළදී තේරුම් ගන්න පුළුවන් මේ ආර්ය භූමියට පත්වන මාර්ගයක් විදිහට මේ අනිමිත්ත తত্ত্বය ඒකේ එකපාරටම අපිට කියන්න බෑ අනිමිත්ත తত্ত্বය සාක්ෂාත් කරපු පමණින්ම ආර්ය භූමියටපත් වුණා කියලා. නමුත් ඒක දිගට වඩනවා නම් යම්ස කෙනෙක් ඒ ආර්ය භූමියේ එක එක මට්ටම් පසු කරගෙන පසු කරගෙන ගිහිල්ලා අන්තිමට අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියන කාරණාව නම් පැහැදිලි වෙනවා. ඉතින් ඒකේ විස්තර ටිකක් තව අපිට ගන්න පුළුවන් අපි විටින් විට මතක් කරගත්තේ චූලචුන්ද චූලසුඤ්ඤත සූත්‍රයෙන්ම. ඉතින් ඒකෙදී අර කෙනෙක් කොහොමද එතකොට මේ අනිමිත් සමාධියක් වඩන්නේ? යා මුලින් නම් ඒක වැඩුවේ අර විපස්සනාවක් කරහා ගිහිල්ලා යම් හෝ අපිටම ධාතු ධාතු ස්වභාවයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් දැකලා ඊතා යහුසුලෝ ඇතිවීම නැතිවීම ස්වභාවය දකින්න දකින්න ඒක නිමිති ගන්න බැරි වෙලා මේක දැන් පඨවි ලක්ෂණද ආපෝ ලක්ෂණද තේජෝ ලක්ෂණද වායෝ ලක්ෂණද කියලා තෝරගන්න බැරි නිසා දැන් හිත ඒකෙන් ඉවත් වෙලා හිත නිදහස් වෙලා. එතන තියෙන ඊටාම සියුම් මට්ටමක තාම ඔළුව ඉස්සුව මට්ටමක් විතරයි. හැබැයි ආයෙත් ගිහිලා හිත නිමිති ගන්න පෙළඹෙනවා. එහෙමත් නැත්නම් එයා වේදනානුපසනාවක් වඩමින් හිටියා නම් මේ වේදනාවන්ගේ යථා ස්වභාවය දකිමින් වාසය කළා. ඒකේ තියෙන යහුසුළු ඇතිව නැතිව යාමක් වෙනස් වීමක් විපරිණාමයක් අත්දැකීමින් ඉන්නකොට ඉතින් නිමිති ගන්න බැරි වෙලා ආයිත්තර නිමිති නොගැනීම නිසා හිතේ නිදහසක් ඇති වෙන්න පුළුවන්. තවත් කෙනෙක් චිත්තානුපසනාවක් වඩමින් ඉඳලා එතනත් මේ කොයි අන්දමේ සිතක්ද පහළ වෙන්නේ කියලා නිමිති ගන්න බැරි වෙලා ඊටත් අනතුරුව ඒ චිත්තානුපසනාව හරහා අනිමිත තත්වයකටපත් වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ විපස්සනා මාර්ගයක් අත්‍යවශ්‍යයි කෙනෙකුට මුලින් අනිමිත තත්වයක් ස්පර්ශ කරන්න. හිත නිමිති නොගෙන නිදහස් වෙන්න. ඒතර ඒ தත්ත්වය තමයි දැන් කෙනෙක් තව දියුණු කරන්නේ. ඒ දියුණු කරද්දි තමයි යාට ඒක තව තව පවත්වන්න පුළුවන් වෙන්නේ. අනි 5ක් 10ක් 20ක් ඒ විදිහට නිමිති නොගන්නා හිතක් කෙනෙක් පවත්වන්න දැන් ඉතින් වඩනවා උත්සාහවන්ත වෙනවා ඒ සමාධිය දියුණු කරනවා එතෙන්දී දැන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරන මේ කාරණා වටිනවා. අයම්පිකෝ අනිමිත්තෝ චේතෝ සමාධි අபிසංකතෝ අபிසංචේතසිකෝ. යංකෝපන කිංච අபிසංකතං අபிසං අபிසංචේතසිකං තද තං අනිච්චං නිරෝධ ධම්මන්ති පජානාති. එතකොට මෙන්න මේ තනා ගන්න මේ දියුණු කරන අනිමිත්ත සමාධියත් හැබැයි සංකතයි. මේකත් මේකත් එන සකස් කරපු විශේෂයෙන් සකස් කරපු தත්වයක්. අபிසංචේතසිකං මේක මේ මම විපස්සනාවක් වඩලා චේතනාපූර්වක කටයුතු කිරීම නිසා ගොඩනැගිච්ච ප්‍රතිඵලයක්. ඉතින් මේ ප්‍රතිඵලයත් අනිත්‍යයි නිරෝධ තත්වයකට පත් වෙන සුළුයි. ඇතිලා නැතිලා යන සුළුයි. කියලා එහෙනම් මේ සමාධියම යා පාවිච්චි කරනවා විපස්සනාවක් පිණිස. ඒතර මේ සමාධියට පමණක් නෙමෙයි අත්‍තරම ඕනම සමාධියකට බුදුරජාන් වහන්සේ මේ කාරණාව පෙන්නනවා. ඒ යම්කිසි සමාධියකට හිත ගත්තා නම් එතන ඉඳගෙන දැන් තව දුරටත් විපස්සනා වඩන්න අපිව උනන්දු කිරීමක්. ඒතර යෝගාචරයේ தත්ත්වය ඉතින් පරිහරණය කරන්නේ තව තව කෙලෙස් දුරු කරන්න. ආශ්‍රවයන් ඡය කරන්න. හිත නැවත නැවත අනිමිත தත්ත්වයට දානවා කෙලෙස් තමාට එන්න පුළුවන් ඒ එනකොට අඳුන ගන්නවා හිමීට පැත්තකින් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම දැන් මෙතෙන්දී ගැඹුරු සමාධියක දිගට හිත පැවැත්වීමම නෙමෙයි. ඒ සමාධිය කැඩෙන්න දිදී මතුපිටට පැමිණෙමින් නොගැඹුරු කරමින් සරල කරමින් සැහැල්ලු කරමින් මේ කෙලෙස් එනවා නම් ඒවට එන්න දිදී තමයි තව තව එයා කෙලෙස් ප්‍රහාණයක් ආශ්‍රවශය කිරීමක් කරන්නේ. අපි හිතමු උදාහරණයක් වශයෙන් එයා දැන් සක්මන් භාවනාවක යෙදෙනවා සක්මන් භාවනාවදිත් බලනවා මේ අනිමිත තත්වයකට හිත දාන්න පුළුවන්ද. හැබැයි ඇස් අරගෙන හොඳට වටපිට සද්දක් තියෙන්න පුළුවන්. වටපිට අනිත් අය සක්මන් කරන්නත් පුළුවන්. ඉතින් එතකොට ඒ බාධා සහිත පරිසරයකදී අනිමිත තත්ත්වයක් හිතේ පවත්වන්න පුළුවන්ද? ඉතින් එතකොට පහසු නෑ. සමහරට සුළු වෙලාවක් පවත්ව ගන්න පුළුවන්. හැබැයි ආයෙත් අර ඇහෙන දේවල් නිසා, පෙනෙන දේවල් නිසා හිත නිමිති ගන්න පෙළඹෙන්න පුළුවන්. ඉතින් එතන තමයි යා නැවත නැවත සුද්ධ කරන්නේ. මොකද අපේ හිත නිමිති ගත්තොත් ඊට පස්සේ සංස්කරණය කරන්න පෙළඹෙනවා. හිතට යම්කිසි නිමිත්තක්, සලකුණක්, ලකුණක් පැමිණිහාම ඒක එහෙම්ම බොඳ වෙලා යනවා නම් ලොකු හානියක් නැහැ. නමුත් අපිට වෙන්නේ අපි මේ ලැබිච්ච සලකුණ, මේ සංඥාව මත්තේ අපි තව තව ගොඩනගනවා. තව තව සංස්කරණය කරනවා. ඒ මත තව අපි ලස්සන දේවල් තත්වගත කිරීම ආටෝප සාටෝප දාන්න පෙළඹෙනවා. ඉතින් එතකොට මේ සංස්කරණ කිරීම මත ආයෙත් ඔන්න හිත නිමිති අරගෙන පටලැවිලා ඒ සම්පූර්ණයෙන්ම අනිමිත தත්ත්වයෙන් පිරිහෙනවා. ආයෙත් ඉතින් හදන්න ඕනේ. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය යෝගාචරයට දැක ගන්න පුළුවන් නම් කොහොමද මේ නිමිති පරිහරණය කරන්නේ අපි? ඒ වගේම මේ නිමිති ගන්නා ක්‍රියාවලිය තුළ අපි තවදුරටත් ක්‍රියාවත් වෙන්නේ කොහොමද? කියන්නේ රාග, ద్వේෂ, මෝහ අපේ හිතවල තියෙන තාක් අපි නිමිතිකරණයට පෙළඹෙනවා. ඉතින් ඒකයි සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ. රාගෝ කෝ ආවසෝ නිමිත්ත කරනෝ, දෝසෝ නිමිත්ත කරනෝ, මෝහෝ නිමිත්ත කරනෝ. ඒ කොට්ටිත මහරතන් වහන්සේලා දේශනා කරනවා මේ මහාවේදාල සූත්‍රයේදී ඇවැත්ති මේ රාගය කියන රාගය කියන්නේ නිමිතිකරණයට තුඩු දීමක්. ද්වේෂය කියන්නේ නිමිතිකරණයට තුඩු දීමක්. මෝහය කියන්නේ නිමිතිකරණයට තුඩු දීමක්. කියන්නේ අපේ හිතවල රාග ද්වේෂ මෝහ තියෙන තාක් හිත නිමිති ගැනීමට පෙළඹෙනවා. ඉතින් හැබැයි ඒකම පාවිච්චි කර කර දැන් මේ නිමිති ගනිද්දි දැන් ඒ ඒ ඒ ඇබ්බැහිය, ඒ පුරුද්ද, ඒ ආශ්‍රවය වැඩෙන්න නොදී හිමීට ෂය කර හරින්න, බොඳ කර හරින්න, දිය කර හරින්න යෝගාචරයේ උත්සාහන්ත වෙනවා. ඒකට කාලයක් එහෙම කරද්දී වෙන්න පුළුවන් කාරණා කීපයක් මේ චෝලසුන්නත සූත්‍රයේදී පෙන්නනවා. ඒ හිතේ කාමාශ්‍රවය ඉවත් වෙන්න ගන්නවා. භවාශ්‍රවය ඉවත් වෙන්න ගන්නවා. අවිජ්ජාශ්‍රවය ඉවත් වෙන්න ගන්නවා. දැන් මේ ඒක ඉවත් වුණා නම් මොකද්ද දැනෙන්නේ අපිට? කොහොමද දැනෙන්නේ? සෝ ඒවම් පජානාති. යේ අස්සු දරතා කාමාසවම් පටිච්ච තේ ඉද න සම්ති. ඔන්න ඔතන ඊටාම් වටිනා අවස්ථාවක් යෝගාචරයට දැනගන්න පුළුවන් තනක්. ඒ කියන්නේ මේ කාමාශ්‍රවය ඉවත් වෙලා නම් ඒ කාමාශ්‍රවය නිසා හිතර දැනෙච්ච පීඩාවන් දැන් එහෙමනම් තියෙන්න බෑ. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපේ හිත යම්සි කෙනෙක් කෙරෙහි බැඳලා තියෙනවා. ඒතර ඒ නිසා දැන් එයාවමයි මතක් වෙන්නේ. එයාගේ රූපයමයි මතක් වෙන්නේ, කටහඬමයි මතක් වෙන්නේ. අපි කෙනෙක් දිහා බලපු ගමන් අරයව මතක් වෙන්නේ. ඉතින් එතකොට නිතරම අර ඒ අපේ හිත බැඳිච්ච කෙනාගේ ඒ ආසාවෙන් ඒ තණ්හාවෙන් ඒ ආලයෙන් ඒ ප්‍රේමයෙන් ඉතින් ඔය ඔක්කොම ටික හේතු නිසා දැන් අර රූපේ නැවත නැවත අපේ හිතට පැමිණෙනවා. සමහර විට ඒක නිසා හිත පීඩාවට ලක් වෙනවා. එක පැත්තකින් සංඥා පැමිනීමක් අනිත් පැත්තෙන් ඒ කාමය නිසාම හිතට දැනෙන පීඩාව. ඉතින් අර කෙනා මත තමන්ගේ හිත යැපෙනවා. එයා කතා කළොත් සතුටුයි, කතා නොකළොත් අසතුටුයි. එයා දැක්කොත් සතුටුයි, නොදැක්කොත් අසතුටුයි. එයා මම කැමති දේ කළොත් සතුටුයි, කැමති නැති දෙයක් කළොත් අසතුටුයි. අපේ හිත මේ බැඳිච්ච කෙනා කෙරෙහි පුදුම විදිහට යැපෙනවා. ඒ කාමයන් මත අපි බැඳිලා, කාමයන් මත යැපිලා ඒ මතම අපේ හිතේ පුදුම වෙහෙසක් දැනෙනවා. ඉතින් ඒක අපේ දරුවෙක් වෙන්න පුළුවන්, අපේ ස්වාමියා වෙන්න පුළුවන්, අපේ බිරිඳ වෙන්න පුළුවන්, පෙම්වතා වෙන්න පුළුවන්, පෙම්වතිය වෙන්න පුළුවන්, යාළු මිත්‍රයෙක් වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන රජයක් වෙන්න පුළුවන්, අපි බලාපොරොත්තු වෙන මැති ඇමතිවරු වෙන්න පුළුවන්. මේ කුමක් හෝ තත්ත්වයක් අපි මේ කොයි දේ කතා කළත් එතන තියෙන කාමයක්. ඒතර මේ කාමයන් අපි පරිහරණය කරද්දී ඒවට අපි ඇලිලා බැඳිලා වාසය කරද්දී ඒ කාමයන්ගේ තියෙන ස්වභාවය තමයි වෙනස් වීම කියන එක. ඒකටවත් බෑ ඒක ඒ විදිහටම පවත්ව ගන්න. ඒක වෙනස් වෙනකොට අපේ හිත හැබැයි පෙරෙනවා. මොකද අපි ඒක මත යැපිලා. අපි ඒකට ආසාවක් ඇති කරගෙන. කාම ආසාවක් අපේ හිතේ තියෙනවා. නිසිතස්ස චලිත. ඉතින් එතකොට අපේ හිත සලිත වෙනවා. අපේ හිත සැලෙනවා. පීඩාවට ලක් වෙනවා. හැබැයි අපේ හිතේ මේ කාමාශ්‍රවේ නැත්තම් එහෙමනම් ඒ කාමාශ්‍රය නිසා එන්න තිබිච්ච මේ කිසිම පීඩාවක් හිතට දැනෙන්න බෑ. එහෙනම් අපි මේ අනිමිත සමාධියක් වඩමින් ඉදිරියට යනකොට හිතේ තියෙන අර පස්සද්ධිය, හිතේ තියෙන සැහැල්ලුව, කාමයන්ගෙන් ඇතිවෙන දැවිල්ල අඩුවීම යෝගාචරයට දැනෙන්න ඕනේ. කලින් නම් හිත නිතරම කාමයන්ම මතක් කරලා දුන්නා ඒවා නිසාම පෙළුණා ඒවා නිසාම කල්පනා කර කර හිටියා ප්‍රපංච කර කර හිටියා දුක්ුණා සුසුම් ලෑවා ඇඬුවා වැළපුණා හැබැයි දැන් එච්චර ඇඬීමක් වැළපීමක් සුසුම් ලෑමක් දැන් මේ හිතේ නැහැ නේද කියලා එහෙනම් යෝගාචරයට දැනෙන්න ඕනේ. ඒ අසුදරතා බවාසවම් පටිච්ච තේ ඉදන සම්ති. එතකොට මේ භවාශ්‍රවය සම්බන්ධයෙන්ුත් අපේ හිතේ නිරන්තර ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අපි නිතරම අනාගතය හා දැස් දල්වාගෙන බලා සිටිනවා. අනාගත බලාපොරොත්තු සහිතයි. වර්තමානයේ අපිට ගිලිහෙනවා අනාගතය පිළිබඳ දැස් අල්ලාගෙන දැස් දල්වාගෙන බලා සිටමින් අපි අනාගතය ප්‍රාර්ථනා කරනවා. ඒ තුලත් යම් අවිනිශ්චිත භාවයක් තියෙනවා. මේගොල්ලෝ හරියට කරයිද අපේ බලාපොරොත්තු ඉෂ්ට කරයිද එයා මාත් එක්ක එයිද මාත් එක්ක දිගට ඉඳීද නැත්නම් මම ඊළඟ භවයේ දෙවියෙක් වෙයිද බ්‍රහ්මයෙක් වෙයිද නිවන් දකීද රහත් වෙයිද අපාගත වෙයිද ඉතින් මේ කොයි පැත්තෙන් අපි කල්පනා කරත් මේ අනාගතේ මුල් කරගත්ත භවයක් මුල් කරගත්ත ඉදිරි පැවැත්මක් මුල් කරගත්ත අපේ මේ සිතුම් පැතුම් අපේ හිත තුළ ක්‍රියාත්මක වෙන තාක් යම් පමණක දරතයක් යම් පමණක වෙහෙසක් යම් තම් පරමක පීඩාවක් අපේ හිතට දැනෙනවා. මොකද මේ වර්තමානය තුළ 100ක් තෘප්තිමත් වෙලා නැහැ. වර්තමානය නිකන් අපිට ගිලිහිලා. වර්තමානය නිකන් අහිමි වෙලා. ඒ වෙනුවට අපි නිකන් ඊළඟ මොහොතක් ගැන ඊළඟ සංසිද්ධියක් ගැන දැස් දල්වාගෙන බලා සිටිනවා. ඉතින් ඒ තුළ දැනෙන වෙහෙසය, අවිනිශ්චිත භාවය, ඒ බර, ඒ පීඩාව නැහැලු මේ භවආශ්‍රවේ හිතින් ඉවත් වුණා නම් ඒ අසුදරතා අවිජ්ජා සමම් පටිච්චතේ ඉදන සම්ති. ඊළඟට විස්තර කරනවා මේ අවිජ්ජාශ්‍රවය හිතෙන් ඉවත් වෙලා නම් ඒ අවිජ්ජාශ්‍රවය නිසා එන්න තිබිච්ච දරතය, ඒ තියෙන පීඩාව, ඒ වෙහෙස, ඒක දැනෙන්නෙත් නැහැ කියලා. දැන් අවිජ්ජාශ්‍රවය නිසා තමයි විශේෂයෙන්ම අපි තුල මාන්නයක් ඇති වෙන්නේ. මම කියලා පුජ්‍යල භාවයක් ගොඩනගන්නේ අස්විමානය ඇති වෙන්නේ. ඉතින් මේ වගේ ඊටාම සූක්ෂම මට්ටමකින් සියලුම කෙලෙස් රඳා පවතින අවිද්‍යාව මූලික හේතුවක් වෙනවා. ඒ වගේම අපේ හිත ඇතුලේ සංස්කරණ කරන්න පෙළඹෙන්නේත් අවිද්‍යාව නිසාමයි. අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඒ නිසා අවිද්‍යාව අපිට පැති කීපකින් ගන්න පුළුවන්. තවත් පැත්තකින් කියන්න පුළුවන් චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා අපිට මේ පීඩාව දැනෙනවා කියලා. ඉතින් කොයි පැත්තෙන් ගත්තත් ඒ අපි තුල තියෙන මහා මෝහය නිතරම පුජ්‍යල භාවයත් තනාගෙන ඒ පුජ්‍යලයාගේ ආරක්ෂාව සඳහා ආරක්ෂාව සටහන් කරන්න ආරක්ෂාව හොඳට තහවුරු කරන්න නැත්නම් එයාට කන්න බොන්න දෙන්න එයාගේ ඉදිරි සුභසිද්ධිය සලසන්න ඒ පුජ්‍යලාව හැමෝගෙම ඉදිරියෙන් තියන්න ඒ පුජ්‍යලාව අනිත් අයව පරාජය කළා ජයග්‍රහණය කරවන්න කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් කැපී පෙනෙන්න ඉතින් මේ හැමතැනම මේ පුජ්‍යලයාව රැහගන්න පුදුමාකාර වෑයමක් දරනවා පුජ්‍යල භාවය තුළ ලොකු පීඩාවක් හිතවලට දැනෙනවා. මේ අවිජ්ජාශ්‍රවය නිසා හිත ලබන ඒ පීඩාව තියෙන විදිහක් නැහැලු අවිජ්ජාශ්‍රවය තොර වුණා නම්. ඒ නිසා අපිට දැන් යම් යම් තේරගාථා වලින් වුණත් මතු කරගන්න පුළුවන්. දැන් අදිමුත්ත තේරගාතාවේ එහෙම අදිමුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ මේ වෙනකොට සාමණේර කුඩා ස්වාමින් වහන්සේ නමක්. නමුත් අර සොරුන්ට හවු වුණාට පස්සේ ඒ සොරුව දැන් මේ ස්වාමින් වහන්සේව මරන්න අරන් යනවා. ඉතින් උන්වහන්සේ මොකද්ද කියන්නේ? මේක මේ සුද්ධ සංස්කාර ගොඩක්. මේක සත්වයේ පුජ්‍යලයක් මම දකින්නේ නැහැ. තිනකට සමන් ලෝකං යදා පඤ්ඤාය පස්සති. ඔබ දකින්නේ මේක නිකන් මේ මුළු ලෝකෙම මම නිකන් දකින්නේ. හරියට කෙසේ වැදගැම්මකට නැති දරකෝටු දරකෝටු කැරි ටිකක් වගේ තමයි මම දකින්නේ. එහෙම මම ප්‍රඥාවෙන් දකිනවා. මෙතන සත්පුජ්‍යල භාවයක් මම දකින්නේ නැහැ. එහෙම અભීත ප්‍රකාශයක් කරන්න පුළුවන්කම උන්වහන්සේට තියෙන්නේ මේ අවිජ්ජාශ්‍රය සම්පූර්ණයෙන්ම දුර වෙච්ච නිසා. දැන් මේ මරන්න ගෙනියන්නේ. ඒත් හිතේ බයක් නැහැ. ඒත් හිතේ පීඩාවක් නැහැ. ඒ බඳු හැකියාවක්, ඒ බඳු ශ්‍රේෂ්ඨත්වයක් මේ අරහත්ත්වය තුළ නිරූපණය කරනවා ඒ කියන්නේ මේ අවිජ්ජාශ්‍රවයේ තොරවීම නිසා තවත් කෙනෙක් තමන්ව මරන්නාවත් පීඩාවක් නොදැනෙන මට්ටමේ හිතක්. ඒ වගේම තවත් ඉතින් මේ සූත්‍රය තුළ විස්තර කරනවා සෝ ශුඤ්ඤමිදං සංඥාගතං කාමාශ්‍රවේනාති පජානාති. අපි කලිනුත් විස්තර කරා වගේ, ඒතර කාමාශ්‍රවය හා පටිබද්ද, කාමාශ්‍රවය හා බැඳුණු ඒ කිසිම සංඥාවක්, කිසිම අපි හිතමු චිත්ත රූපයක් හිතට ඇවිල්ලා වද දෙන ගතියක් නැහැ. අනාගතය හා සම්බන්ධ අනාගත අපි හිතමු සැලසුම් හා සම්බන්ධ භව හා සම්බන්ධ චිත්ත රූප සංඥා ලකුණු නිමිති ඇවිල්ලා හිතට වඩ දෙන ගතියක් නැහැ. ඒ වගේමයි අවිද්‍යාව මුල් කරගත්ත සත්පුජ්‍යල භාවයක් මුල් කරගත්ත කෙනෙක් පුජ්‍යලයේ තනාගත්ත ඔබ මම කියාගත්ත මැනීම් මුල් කරගත්ත ඒකේ සංඥා හිතට ඇවිල්ලා අවිද්‍යාස අවිද්‍යාව මූලික කරගත්ත ඒ සංඥා හිතට ඇවිල්ලා වද දෙන ගතියක් හිත ඒවැයෙන් පිරෙන ගතියක් ඒවැය හිත පැටලෙන ගතියක් තියෙන්න බෑ සංඥා නානුසෙන්ති කියලා බුදුරජාණන් වහන්සේ අර මදුපිණ්ඩික සූත්‍රයේදී එහෙම දේශනා කරනවා එතකොට මේ සංඥා යා ඇසුරු කරාට ඒවා මුල් බැහැ ගන්නෑ හිතේ ඒවා අටුවම් බහින්නේ ඒවා අරටු වශයෙන් මුල් බැස ගැනීමක් හිතේ වෙන්නේ සංඥා මතු පිටින් ඇවිල්ලා යනවා ඇති හැබැයි ඒවා läග සිටීමක් නැහැ. අනුසය වශයෙන් läග සිටීමක් නැහැ. ඒ නිසා ඒ හිත දැන් ඇතම් තැන්වල හින්දි විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේගේ හිත සම්බන්ධයෙන් විස්තර කරද්දී එහෙම අර කිසිම අරමුණකට වෙත ආකර්ෂණයක් වෙන්නෙත් නැති ඒ අරමුණෙන් පොලාපනින්නෙත් නැති අපිට සාමාන්‍යයෙන් වෙන්නේ අපි කැමති දෙයක් කැමති අරමුණක් දැක්කනම් ඉක්මනට මේ අරමුණ වෙත ආකර්ෂණය වෙනවා. ඒ අරමුණට ආසාවෙන් බැඳෙනවා. ඒ වෙතට නැමෙනවා. ඒකේ ඒකේ අන්තිමට හිත පැටලෙනවා. එහෙමත් නැත්නම් ඒ අරමුණට අපි අප්‍රියයි නම්, අමනාපයි නම්, අකමැතියි නම්, ඒ අරමුණෙන් පොලාපයින්නවා, ඒ අරමුණෙන් එළියට එන්න හදනවා, ඒකෙන් මිදෙන්න හදනවා, ඒකට වෛර කරනවා, ඒකෙන් පැනලා යන්න උත්සාහන්ත වෙනවා. දොර මෙන්න මේ දෙපැත්ත ආකර්ෂණය හෝ විකර්ෂණය තමයි අපේ හිතවල සාමාන්‍යයෙන් තියෙන්නේ. කැමැති අරමුණක් වෙත ආකර්ෂණය වීමක් අකමැති අරමුණෙන් විකර්ෂණය වීමක්. රහතන් වහන්සේගේ හිතේ ওই දෙකම නැළු. උන්වහන්සේගේ හිතේ තියෙන උපේක්ෂාව චලංග උපේක්ෂාවක් කියලා පෙන්නනවා. ඒතර ඇහෙන් රූප බලද්දී පෙනෙද්දී එහෙම ලොකු ඇලීමක් හෝ බැඳීමක් හෝ ගැටීමක් ඇත්තේ නැහැ. කනට සද්ද ඇහෙද්දිත් ඒ වගේමයි. ඇලීමක් ගැටීමක් ඇත්තේ නැහැ. නාසයට ගඳ සුවඳ දැනෙද්දිත් එහෙමයි. දිවට රස දැනෙද්දිත් එහෙමයි. කයට ස්පර්ශ දැනෙද්දිත් එහෙමයි. හිතට අරමුණු වෙද්දිත් එහෙමයි. ඒතර මේ අරමුණු ඇවිල්ලා නැති වෙලා යනවා. මුන්නහන්සේ ඒවැයින් සංස්කරණය කරන්නේ නැතිව, චිත්ත පීඩාවක් ඇති කරගන්නේ නැතිව, ඒවත් එක්ක පටලැවෙන්නේ නැති හිතකින් මායිම් කර නොගත් හිතකින් වාසය කරනවා. ඒතර මේ විදිහට දැන් බුදුරජාන් වහන්සේ විස්තර කළා පෙන්වන්නේ මෙන්න මේ සූත්‍රයේදී අත්‍තරම මේ චූලසුඤ්ඤත සූත්‍රයේදී මේ ලබා ගන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම මට්ටම තමයි මේක. යම්සි දැනත්තෙක් අන්මිත සමාධියක් කරහා ගිහිල්ලා ආර්ය භූමියකටපත් වෙලා ඊට පස්සේ ඒක තව තව වර්ධනය කළා අරහත්ත්වයටපත් වුණා නම් දැන් එයාපත් වෙන ශ්‍රේෂ්ඨතම தත්ත්වය තමයි ඒක. ඒ தත්ත්වයේදී හැබැයි තාමත් මේ කයෙන් දැනෙන දරතේ නම් තියෙනවා. අත්ති චේවිදං අසුඤ්ඤතං එදං ඉමමේව කායම් පටිච්ච සලායතනිකං ජීවිතපච්චයාති මේ මේ කෙලසුන්ගෙන් දැන් හිත හිස් කාමාශ්‍රවයෙන් හිත හිස් භවආශ්‍රවයෙන් හිස් අවිජ්ජාශ්‍රවයෙන්ුත් හිත හිස් ඒ වගේමයි කාමාශ්‍රවය නිසා එන දරතයන් දැන් දැනෙන්නෙත් නැහැ භවආශ්‍රවය නිසා එන දරතයන් දැනෙන්නෙත් නැහැ අවිජ්ජාශ්‍රවය නිසා එන දරතයන් දැනෙන්නෙත් නැහැ කාමාශ්‍රවයන් නිසා එන අර සංඥා ඔලුවට ඇවිල්ලා හිතට ඇවිල්ලා එයා පැටලිලා එහෙම දෙයක් වෙන්නෙත් නැහැ. භවආශ්‍රවය නිසා එන සංඥා පැටලෙන්නෙත් නැහැ. අවිජ්ජාශ්‍රවය නිසා එන පටලැවිලි සංඥා ඒව ඇත්තෙත් නැහැ. හැබැයි මේ කය තාම ජීවත් වෙනවා. මේ සලායතන සහිත ස්පර්ශායතන සහිත මේ කය ජීවත් වෙනවා. ඒ නිසා හැබැයි තාම දරතයක් තියෙනවා. මේ ජීවත් වීමේ දුක තියෙනවා. මේ ඉඳුරන් පැවැත්වීමේ දුක තියෙනවා. ඒ නිසා රහතන් වහන්සේලා දුක් විඳලා තියෙනවා. බුදුරජාන් වහන්සේත් යම් යම් වේදනා හරහා ගිහිල්ලා තියෙනවා. මුගලන් මහතන් වහන්සේම අසනීප වෙලා ගිජ්ජුකුඩ පර්වතයේ වැඩ වාසය කරනවා. බුදුරජාන් වහන්සේ ඇවිල්ලා අහනවා මුගලන් කොහොමද දැන් සනීප වේගෙන එනවද? දෙඩේ සුවාතට හැරෙනවද? දැන් සනීපද? එතකොට මුගලන් මහරහතන් වහන්සේ මොකද්ද කියන්නේ? නැහැ ස්වාමීනි මේ ලෙඩේ උච්ඡන්න වේගෙනයි එන්නේ. බරපතල වේගෙනයි එන්නේ. අසාධ්‍ය වේගෙනයි එන්නේ. ඉතින් ওই විදිහට ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මේ කයක් පරිහරණය කරද්දී අනිවාර්යෙන් මේකේ දුකක් තියෙනවා. මේකයිලා මේ සංකත ස්වභාවයක්. ඒතර මේකේ මේ දුක උන්වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පරිනිර්වාණයට පත්වන තාක් ඉතින් විඳින්න වෙනවා. කාශ්‍යප මහරහතන් වහන්සේත් ඒ විදිහටම පිප්පලී ගුහාවේ වැඩ වාසය කරද්දී උන්වහන්සේටත් අසනීප වෙනවා. බුදුරජාණන් වහන්සේ නැවතත් අහනවා. එතෙන්ට වැඩම කළා කොහොමද කස්සප? කසතේ කස්සප කමනීයං කත්ත යාපනීයං කති දුක්ඛා වේදනා පටික්කමන්ති නෝ අබික්කමන්ති. පටික්කමෝසානම් පඤ්ඤායති නෝ අබික්කමෝති. දොයිද ප්‍රශ්න කරනවා. කොහොමද කාශ්‍යප දැන් මේ ඩෙඩේ සුවාතට හැරෙනවද මේ දැනෙන දුක් වේදනා අඩු වෙනවද වැඩි වෙනවද කොයි විදිහට දැනෙන්නේ නමේ කම්මන්තේ කමනියන් නයාපනියන් බාල්හාමේ දුක්ඛා වේදනා අබික්කමන්තිනෝ පටික්කමන්ති අබික්කමෝසානම් පඤ්ඤායතිනෝ පටික්කමෝති ඉතින් මේ විදිහට උත්තර දෙනවා ඉතින් ඒ කියන්නේ උන්වහන්සේ උත්තර දෙන්නේ කොහොමද නැහැ ස්වාමීනි මට අසාධ්‍යයි ලෙඩේ වැඩි වෙනවා එන්නෙන දුක් වේදනා වැඩිවීමක් තමයි මට අත් දකින්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසා මේ රහත් උනත් මේ කයේ ස්වභාවය අපිට ඉක්මවන්න බෑ හැබැයි හිත නිසා කය දෙඩෙන එක නම් නවතියි හුඟක් වෙලාවට වෙන්නේ හිත නිසා කය ලෙඩවීම මානසින් හදාගත්ත ප්‍රශ්න නිසා කයටත් ලොකු පීඩාවක් කායික රෝග හට ගැනීමක් හැබැයි ඒ මානසික පැත්ත සම්පූර්ණයෙන්ම ඉවත් වේවි මනස සම්පූර්ණයෙන්ම නිරෝගී වේවි හැබැයි කය කොහොමත් ඉතින් ලෙඩ ගොඩක් ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය නම් අවසන් කරන්නේ ඒව මස්ස ඒසා ආනන්ද යථාබුත්තා තථාබුච්චා අවිපල්ලත්තා පරිසුද්ධා පරමානුත්තරා ශුන්්‍යතාවක් කන්ති භවති. ඉතින් ඒ නිසා ඒ අරහත්ත්වයටපත් වෙච්ච මට්ටම, ඒ ශුන්්‍යත මට්ටම බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේකට තමයි ගන්න පුළුවන් උපරිම මට්ටමේ ශුන්්‍යත මට්ටම. ඒතර මෙතෙන්දී අපවාතකින් අපිට ගන්න පුළුවන් දැන් පටන් ගත්තේ අනිමිත තත්වයකින්. හැබැයි ආ ටික ටික ටික ටික වර්ධනය වෙලා ගිහිල්ලා එක පැත්තකින් මේ සියලු සංඥාවන්ගෙන් හිත නිදහස් කරගෙන සියලු දරතයන්ගෙන් හිත නිදහස් කරගෙන පීඩාවන්ගෙන් හිත නිදහස් කරගෙන කැලසුන්ගෙන් හිත නිදහස් කරගෙන අවිජ්ජාශ්‍රවයෙන් හිත නිදහස් කරගෙන ඒ පුජ්‍යල භාවයන්ගෙන් සත්ත්ව භාවයන්ගෙන් ඒවයින් හිත ඉවත් කරගෙන නිදහස් කරගෙන ශුන්‍ය තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒතර ශුන්‍යත අනිමිත්ත මේ දෙකම ඒ ස්වභාවය දිහා බලන පැති දෙකක් කියන්න පුළුවන්. මුලදී අර නිමිති නොගන්නා පැත්තකින් වැඩේට බැස්සා. දැන් හැබැයි ටික ටික ගැඹුරකට ගිහිල්ලා සියලු සංඥාවන්ගෙන් හිත නිදහස් වෙලා. සියලු කෙලෙසුන්ගෙන් හිත නිදහස් වෙලා. කාමාශ්‍රවයෙන් හිත නිදහස් වෙලා. භවආශ්‍රවයෙන් හිත නිදහස් වෙලා. අවිජ්ජාශ්‍රවයෙන් හිත නිදහස් වෙලා. ඒතර ශුන්‍ය තත්ත්වයේදී සාමාන්‍යයෙන් ශුන්‍ය තත්ත්වය බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ ශුන්‍යමිදං අත්තේනවා අත්තනි ඒනවා. ඒ කියන්නේ ආත්ම ස්වභාවයෙන් ආත්ම ස්වභාවයකිනුත් ශූන්‍යයි ආත්ම භාවයකට අයිති අයිති දෙයකිනුත් ශූන්‍යයි. ඒතර එයාට ගැඹුරකදී වැටහෙන්න පුළුවන් එහෙනම් මෙන්න මේ අනාත්ම දර්ශනය. පටන් ගත්තේ අනිත්‍ය ලක්ෂණයකින් ඒකෙන් තමයි අනිමිත තත්වයක් උපදව ගත්තේ. තව තව ගැඹුරට ගැඹුරට යන්න යන්න ඒක තව තව වඩා වර්ධනය වෙලා මෙතන සත්පුජ්‍යල භාවයක් නැහැ. මෙතන ආත්මයක් කියලා එකක් නැහැ. ආත්මයට අයිති දෙයක්වත් නැහැ. කියලා ශුන්්‍යත පැත්තකින් එයාගේ හිත නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ රහතන් වහන්සේලාගේ හිත වැඩ කරන හැටි. එහෙමත් නැත්නම් රහතන් වහන්සේ කෙනෙක්ගේ හිත මොන මොන අරමුණුද ඇසුරු කරන්නේ කියන එක සම්බන්ධයෙන් ධම්මපදයේ ගාථා කීපයක් අපිට දැක ගන්න පුළුවන්. එතෙන්දී බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යේස ගෝචරෝ ඒ ශුන්්‍යත අනිමිත තත්වයන් තමයි ඒ රහතන් වහන්සේගේ හිත පරිහරණය කරන්න කියලා. මොකද මේ දෙක නිකන් සමාන්තරව වගේ පෙන්ලා තියෙනවා. මේ පිංගුතුන්ට කියලා බලන්න පුළුවන් ධම්මපදයේ අරහන්ත වර්ගයේ. ඉතින් ඒකේ පෙන්වනවා යස්සාසවා පරික්ඛීන මේ සියලුම ආශ්‍රවයන් ශේකල හල ආහාරයේ චනිසිතෝ. ඒ කිසිම ආහාරයකට දැන් බැඳීමක් නැහැ. කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර විඥාන ආහාර මේ කිසිම ආහාරයකට උන්වහන්සේගේ හිතේ බැඳීමක් නැහැ. ශුඤ්‍යතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යේස ගෝචරෝ. ආකාශේව සකුන්තානම් පදන් තස්ස දුරන්නේ. ඒතර උන්වහන්සේ ශුඤ්‍යත අනිමිත්ත කියන විමෝක්ෂයන් ඇසුරු කරනවා. ඒ නිසා හරියට නිකන් අහසේ කුරුල්ල පියාසර කරාම උන්ගේ පාසටහන් උන්ගේ පාසලකුණු දැක ගන්න හොයා ගන්න නැහැ වගේ මේ රහතන් වහන්සේගේ හිත අහවල් අරමුණ ඇසුරු කළා කියලා හොයාගන්න බෑ. මොකද නිතර ඇසුරු කරන්නේ ශුන්්‍යත අනිමිත தত্ত্বය. ඒ නිසා අපිට තේරෙනවා මේ පටන් ගත්තේ විපස්සනාවක් වඩලා අර වගේ අනිමිත් තත්වයක් උපදවගෙන ඒකෙන් ගිය ගමනක් අනිමිත්ත විහාරී ගමනක් හැබැයි ඉන්වහන්සේ දිගට ඒ කටයුත්ත තුළ වාසය කළා පතිරූපදේශයක් ඇසුරු කළා කල්යාණ මිත්‍ර ඇසුරක් ලබලා ඉන්ද්‍රිය ධර්මයන් සම කරලා තව තව ප්‍රගුණ කළා අරහත්ත්වයටපත් වෙලා ඉම්මත්තේ ශුන්‍යතා නිමිත්ත தත්ත්වය තමයි අසුර කරනවා කියන්නේ. හිත අරමුණු ගන්න පෙළඹෙනවා වෙනුවට අරමුණු වලින් නිදහස්ව සුවසේ නිමිති නොගෙන පැවැත්වීම ගැන තමයි පෙන්ලා දීලා තියෙන්නේ. ඒ නිසා පින්වත්නි අපි මේ කරුණු මත තුලින් තේරුම් ගන්න තියෙන්නේ අනිමිත සමාධියේ තියෙන වටිනකම. අපි විපස්සනාවක් වඩලා ඒ විපස්සනාව තුළින් විශේෂයෙන්ම අනිත්‍ය ලක්ෂණය හොඳට අපි ඉස්මතු කරගත්තා නම් ඒකෙන් අපිට ලොකු ඉඩක් ලැබෙවි අපේ හිතේ නිදහසක් උත්ෙන්දී. මුලදී හැබැයි තියෙන නිමිති ගැනීමක්. මුලදී තියෙන්නේ අරමුණු ඇසුරු කිරීමක්, අරමුණු වල යථා ස්වභාවය තේරුම් ගැනීමක්. ඒකත් අරමුණු ඇසුරු කිරීමක් වුවට අරමුණු සම්මර්ෂණය කිරීමක්. අරමුණු තුල රාගයෙන් අසුරු කිරීමක් නෙමෙයි, ලෝභයෙන් අසුරු කිරීමක් නෙමෙයි, අරමුණු සම්මර්ෂණය කිරීමක්. ඒ අරමුණු වල යථා ස්වභාවය සතියෙන් සමාධියෙන් යුක්තව තේරුම් ගැනීමක්. ඒ තුලින් නුවණ උපදව ගත්තනම් ඒ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වුණා නම් නිමිති නොගන්නා තත්යකට අපේ හිතපත් වේවි. සුළු වශයෙන් හෝපත් වේවි. ඒක තමයි ඊට පස්සේ අපි දිගට දියුණු කරන්න තියෙන්නේ. ඒ දියුණු කිරීම තමයි අපි දැන් මේ දවස් කීපයක් තිස්සේ විස්තර කරන්න උත්සාහන්ත උනේ. කොහොමද මේ தත්ත්වය තව තව වර්ධනය කළා? දිගට අරගෙන ගිහිල්ලා ආශ්‍රවයන් ඡය කරගෙන අරහත්ත්වයට දක්වා මේ සූත්‍ර අනුසාරයෙන් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා අපි මේ කාරණා හොඳින් තේරුම් අරගෙන මේ කියන විපස්සනාවක් වඩා ගන්න මේ කියන ප්‍රතිඵල අපි තුල සාක්ෂාත් කරගන්න වෑයම් කරමු මේ විවිධ සූත්‍ර අනුසාරයෙන් අපි ඒ සඳහා මඟ පෙන්වීමක් ලබා ගමු ඒ මඟ පෙන්වීම තුලින් අපි මේ ජීවිතය තුළදීම නිවන් සුව සාක්ෂාත් කරගන්න මේ ධර්ම දේශනාවත් අප සියලු දෙනාටම මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනා මාලාව අවසන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.